හොඳයි හැම දිනම සාදු කියලා নমස්කාරය කියන නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयन्ति धम्मं शरणं गच्छामि द्वितीयन्ति सङ्घं शरणं गच्छामि तृतीयन्ति बुद्धं शरणं गच्छामि සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත් ගච්ඡානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සබ්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං අනුබන්ති සති සති समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्गमुखदम् धम्मसवनकालो अया භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සංකීයන්තින සංකීත්තන්ති අපපතිකුට්ඨා සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤුහිති සද්ධාවන්ත දිනතුනි අද මහත්මයත් නෝනා මහත්මියත් මේ දූදරු මුණුබුරු මිනිබිරියන් අවශේෂ ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ කරගෙන අද මෙබඳු මහ පින්කමක් සිද්ධ කරන්නට අදහස් කළේ තමන් ධර්ම ශ්‍රවණය කරලා තව බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්නට අවකාශ සලස්වා දීලා ඒ තුලින් සිද්ධ කරගන්න කුසලය දෙදෙනාගේම මව්පියන්, ගුරුවරුන්, ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් කරන්නටත් ඒ වගේම ජීවිතයේ සැබෑ සමයේ ගුණනුවණ වඩන්නට දරුමුණු බුරන්ගේ අනාගත ජීවිතය වාසනාවන්ත වෙන්නට ඒ හැම දිනාටම ආශිර්වාද කිරීමත් කියන පරමාර්ථයන් පෙරදරි කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් යහපත් වූ සිතින් යහපත් ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒ වයින් යහපත් ඵලයක්ම ඒකාන්තයෙන් සැලසෙනවා. අයහපත් වූ සිතින් අයහපත් ක්‍රියාවක යෙදෙනවා නම් ඒවායේ අයහපත් විපාක ඒකාන්තයෙන්ම සැලසෙනවා. ඒ නිසා හොඳ අදහසක්, හොඳ පරමාර්ථයක්, හොඳ ආකල්පයක් පෙරදරි කරගෙනයි අද මේ යහපත් ක්‍රියාව සිද්ධ කරන්නේ. තම තමන්ගේ ජීවිත ධර්මයට අනුකූලව පවත්වා ගන්නට උත්සාහවත් වෙන අතරතුරේ ඒ සඳහා Tamanට ශක්තිය ජවය ලැබලා දුන්නු මව්පියන් සත්පුරුෂයින්ට නිතින්ම සිහිපත් වෙනවා. Taman මව් කුසේ දසමසක් දරාගෙන ඒ ගුණ නුවණ මනසට කාවද්දමින් මේ ලෝකේ ජනිත වුණාට පස්සේ 6 4 තේරෙන වයස දක්වා ඒ කුඩා කාලයේ පටන්ම හොඳ නරක කියා කර දීලා ඒ වගේම තමන්ට මේ ලෝකයේ ජීවිතේ වටහා ගන්නට නිවැරදිව මඟ පෙන්වලා මේ ලෝකෙන් පරලොවට ගිය ඒ මව්පියන් යම් කිසි කෙනෙකුට ගෞරවයෙන් සිහිපත් කළ හැකි නම් ඒ තනත්තාගේ හදවත තුල සත්පුරුෂ ධර්ම ඒ නිසාම අවදි වෙනවා. ඒ වගේම තමන්ට නිසි මඟ පෙන්වපු ගුරුවරුන් තමන්ට උපකාර කළ ඥාති හිත මිත්‍රාදීන් කොත වේදීව සිහි කරන්නට පුළුවන් නම් ඒ කොත වේදී බවම තමන්ගේ මනසේ ගොඩනැගෙන සත්පුරුෂ ධර්මයක් වෙනවා. ගුණමක භාවය කියලා කියන්නේ අන් අයගේ ගුණය නොසලකා මකා දැමීම. ගුණවන්ත භාවය එහෙම නැත්නම් ගුණ ගරුක භාවයයි කියලා කියන්නේ ඒ ගුණය සදා අනුස්මරණය කිරීම. ගුණමක භාවයේ යම් කෙනෙක් තුල මතුවන තමන්ගේ సంతානය තුල ගුණ වෙනසී යන්නට තමන් පිළිහෙන්නට ඒක හේතුවක් වෙනවා. ගුණ ගරුක භාවයේ ඇගී යුක්තන්ගේ ගුණ ඇගීම වගේම තමන්ට උපකාර කළ අයගේ උපකාරය සදා සිහිපත් කිරීම සියලු කල්හි මිනිස්සෙන්ට અભිවෘද්ධිය ගෙන දෙන කාරණයක් වෙනවා. ඒ නිසා තමයි අපි බෞද්ධයන්ගේ ගුණ සිහි කළ යුත්තේ, ඒ වගේම ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ ගුණ සිහි කළ යුත්තේ, ඒ වගේම බෞද්ධ වශයෙන් අපි බුදුරජාණන් වහන්සේගේ, භික්ෂූන් වහන්සේලාගේ, මහරහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරන්නේ වඳින්න පුදන්න යොමු වෙන්නේ අන්නේ සත්පුරුෂ ධර්මය අපේ මනස තුල ගොඩනගනකොට අපේ සිත් සතන් ගුණනුවණින් පෝෂණය වෙන්නට එයම හොඳ පසුබිමක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මහත්මයක් නෝනා මහත්මයක් මෞර්තිය හැටියට මේ දරුවන්ට මුළුදුරු මිනිබිරියන්ට මේ ලබා දෙන ආදර්ශයම ඒ අයටත් Tamanගේ ජීවිත වාසනාවන්ත කරගන්නට දහම තුලින් වැඩෙන්නට ඒ ලොකු අනුබලයක් වෙනවා. ඒ සමාජයේ අපි දකින ප්‍රධාන කාරණයක් තමයි සමාජයේ සකසන්නට ධර්මනුගුරන් සකසන්නට තමන් අනුව යන පිරිස සකසන්නට වැඩි හිටියන්ට ඕනෑකම තියෙනවා. මව්පියන්ට, ගුරුවරුන්ට, භික්ෂුන් වහන්සේලාට ඒ වගේම තවත් වග කිව යුතු අයට ඕන වෙනවා මේ සමාජය සකසන්නට. නමුත් ඒ සකසන්නට දරන උත්සාහය අවවාදයෙන් බලකිරීමෙන් පෙළඹවීමෙන් පමණක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අපේ විවාහාරයේ තියෙන දෙයක් තමයි අවවාදයට වඩා ආදර්ශය උතුම්. ඒ ආදර්ශය තුලින් අපට වචන කිසිවක්ම නැතුව ඒ අනාගත කරතුර ගුණධම් තුලට නැඹුරු කරන්නට ඒ තුල ස්ථාපිත කරන්නට ලොකු සවියක් සලස්වා දෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අද මේ කරන කර්තව්‍ය ඒ අතින් බැලුවත් යහපත් දෙයක්, එහි පරමාර්ථය අතින් බැලුවත් යහපත් දෙයක්.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 ඒ නිසා යයි බුදුදහමත් එක්කලා එකතු වෙලා සමීපව භික්ෂුන් වහන්සේලාගේ සහයෝගය ඇතිව මේ මනුෂ්‍ය සමාජය යහතින් පවත්වන්නට ක්‍රියාත්මක වුණා. අන්න ඒ නිසයි මෙබඳු අරියවංශ දේශනාවන් රාජ්‍ය අනුග්‍රහයෙන් නැවත නැවත ලංකාවේ බොහෝ තැන පවත්වලා තියෙනවා. ඉතින් අද ඇත්තටම ඒ වගේ දේශනා එහෙම රාජ්‍යනුග්‍රහයෙන් පැවැත්වෙන්නේ නැති වුණත් මිනිස්සුන්ට අහන්න විමසන්න අවකාශ ඕන තරම් තියෙනවා.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 ඒක Tamanට කැමති දේවල් ලැබෙනකොට ඒ තැනත්තාට සාමිස සතුටක් ඇති වෙනවා. මෙතන කියන්නේ සාමිස සතුට ගැන නෙමෙයි Tamanට ලද දෙයින් සතුට වෙන්නට Taman පුරුදු වෙනවා. තමන්ට දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට කියනවා නම් සිවුරු පිරිකර පිළිබඳව, ආහාර පාන පින්දපාතය පිළිබඳව, දානය පිළිබඳව, තමන් ඉන්න වාසස්ථාන පිළිබඳව තමන්ට ලැබෙන හැටියෙන් තෘප්තිමත් වෙන්නට පුරුදු ගිහියෙක් වශයෙන් නම් තමන්ගේ ඇඳුම් පැළඳුම් නිවාස මිල මුදල් ඒ වගේම සෞඛ්‍ය පහසුකම් මේවා පිළිබඳව ලද පමණින් සතුටු වෙන්නට උත්සාහවත් වෙනවා.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 අමතක වෙලා අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන විතරයි අපිට සිහිපත් වෙන්නේ. නමුත් ලද දේෙන් සතුටු වෙනවා කියන්නේ මේ ප්‍රතිලාභ වලින් සතුටු වෙනවා විතරක් නෙමෙයි අනෙකුත් දුක වේදනාව කියන දේ තම සිතින් දරා ගන්නට අපි පුරුදු වෙනවා. කුසල බලයෙන් පුණ්‍යලාභයෙන් ලැබෙන ප්‍රතිලාභයත් අපි සම සිතින් දරාගෙන ක්‍රියාත්මක වෙන්නට පුරුදු පුහුණු වෙන්නට ඕන. ඒවට ගිජු වෙන්නේ නැතුව, ඒවට මුලා වෙන්නේ නැතුව බුදුහාමුදුරනේ සූත්‍රය දේශනා කරන කොහොමද මේව පරිහරණය කරන්නේ? අගතිතෝ, අමුච්චිතෝ, අනජ්ජාපන්නෝ ආදීනෝ දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිමුඤ්ඤති. වචන ගණනාවකින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අවශ්‍යතාවයන් පිළිබඳව අපි කොහොමද පිළිපදින්නට අගතිතෝ අගතියට යන්නේ නැතුව අමුච්චිතෝ එහිම මුසපත් වෙන්නේ නැතුව මුසපත් වෙනවා කියලා කියන්නේ දැන් සමහරුන්ට ගමුදල් ලැබුණෙන් පස්සේ තමන් කවුද කියලා මොනවද කරන්න ඕන කියලා ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා උම්මත්තක ස්වරූපයෙන් තමයි ක්‍රියාත්මක යම් යම් ප්‍රතිලාභ ලැබෙනකොට කීර්තිය ලැබෙනකොට ඒ වගේම යස ඉසුරු ලැබෙනකොට ඒවෙන් තමන්ගේ ස්වභාවික తත්ත්වය වෙනස් වෙනවා වෙනස් වෙලා උම්මත්තක වෙලා ක්‍රියාත්මක වෙනවා අන්න මුසපත් වෙනවා ඒ ඒ මුසපත් වීම නිසාම අපි අගතිගාම වෙනවා අගතිතු අමුචිතෝ කියලා කිව්වේ ඒ මුසපත් නොවි අගතියට නොයා ඊළඟට අනඤ්ඤාපන්නෝ ඒත ගිජු වෙන්නේ නැතුව ආදීනව දස්සාවි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 නමුත් අවසර නුවණින් කල්පනා කරලා බලනකොට දහම තුළින් හිතලා බලනකොට තමයි අපට දැනුනේ ඇත්තටම ඒ දුක් වේදනා පැමුණුමයි කියලා අපි කලබල වුණයි කියලා අපට කල හැකි දෙයක් නැහැ. ඒ වගේම දුක් වේදනා පැමුණුමයි කියලා ඒවා පසු කරගෙන ගියාට පස්සේ අපේ ජීවිතවල අමුත්තකුත් නැහැ.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 ප්‍රතිලාභය කියලා කියන්නේ මේ විදිහට ජීවිතේ දුක, වේදනාව, අපහසුතාවයේ නිന്ദා, අපවාද ආපු වේලාවකම විතරයි ඇත්තටම අපි අපි ගැන හිතලා නුවණින් කටයුතු කරන්න පුරුදු වෙනවා. අපේ මනසේ ඉවසීම වැඩිලා තියෙනවා. අපේ මනසේ වීර්ය වැඩිලා තියෙන්නේ. අපේ මනසේ ප්‍රඥාව වැඩිලා තියෙන්නේ. අපි තුල අදිෂ්ඨාන ශක්තිය වැඩිලා තියෙන්නේ. අපි තුල දරා ගැනීමේ හැකියාව වැඩිලා තියෙන්නේ. නිවැරදිව හේතු මොනවද කියලා හොයන්න අපි පෙළඹිලා තියෙන්නේ. මේ දුකින් නිදහස් වෙන්නට ඕනේ කියලා යම් සංකල්පයක් ඇති වුණා නම් ආර්ය මාර්ගයට යොමු වෙන්නට හැඟීම් මාත්‍රයක් හරි ආවා නම් ඇවිත් තියෙන්නේ සැප විඳපු වෙලාවක නෙවෙයි දුක් පීඩා ඇති වෙන වෙලාවක.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 ඇවිද ගන්නත් බෑ. කරපු භාවනාවකුත් නෑ. අන්තිමට බුදුහාමුදුරුවෝ ළඟට ආවා. බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි භාවනා කළාද? ස්වාමීනි අපි සුදුසු තැනක් හෙව්ව තාම හම්බ වුණේ නෑ. මට මේ කතාව සිහිපත් වුණේ මේ අද කාලේ බොහෝ දෙනාටත් වෙන්නේ එහෙමම තමයි. එතකොට බුදුහාමුදුරු අහනවා මහණෙනි නොබලා සුදුසුකම් හෙව්වේ ඇතුළතින්ද පිටතින්ද?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 ඒ නිසා හොඳ හරි නරක හරි ලැබෙන දේ සතුටින් පිළි අරගෙන ඒ ලැබෙන දේත් එක්ක සහස්වභාව වෙලා Taman යන ගමන ඒවා උදව් කරගෙන යන්නට යහපතක් සිද්ධ වුණොත් ඒ යහපත උදව් කරගෙනත් Tamanගේ ගමන තහවුරු කරගන්නවා. අයහපතක් වුණොත් ඒ අයහපත පාදක කරගෙනත් Tamanගේ ඉවසීම අදිස්ථානයේ වීර්ය ප්‍රඥාව ආදී දිනු කරගන්නවා.